අනිත් එක තමයි ස්වාමීන් වහන්සේ අභිධර්මයේ දැන් අභිධර්මයේ ටිකක් හරි දැන් අපි ලොකු මම ලොකුවට ගිරින් නැහැ. ඒ වුණාට මට තේරෙනවා අභිධර්මයේ ඉගෙන ගන්න කමේ වැදගත්කම දැන් ඔය ඔය කීප උදාහරණ දුනත් එතකොට මොකට අපිට අර තරහක් ආවහම තරහ පවත්ත ගන්න නැතුව හරි ඒ කියන්නේ අකුසල ධර්ම වල තියෙන ඒවා ඇති වෙන හැටි ඒවා දුනහම සිද්ධ වෙන දේවල් එහෙම තේරෙනවානේ අපි ධර්ම ඉගෙන ගත්තාම අර සාමාන්‍යයෙන් සූත්‍ර වලට වඩා මම දන්නේ මට නම් ඒක හයිලයිට් වෙනවා. දැන් ඔතන මෙහෙම දෙයක් තියෙනවා. දැන් සමහර බාසුන් නැහැලා ඉන්නවා. ඒගොල්ලෝ ඒ පෙදරේරු කාර්ය හෝ එහෙම නැත්නම් වඩු කර්මාන්තය ගැන ඒගොල්ලෝ ශාස්ත්‍රීය වශයෙන් ඉගෙනගෙන නැහැ. ටෙක්නිකල් කොලෙජ් එකකට ගිහිල්ලාවත් එහෙම ඉගෙනගෙන නැහැ. හැබැයි ඒගොල්ලෝ හැන්ද හුරු වෙලා මේ ඒ අවශ්‍ය උපකරණ හුරු වෙලා ඒවත් එක්කලා කාලයක් කරලා කරලා කරලා කරලා ඒව තුල උනන්දුයෙන් අර ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන මේ කරුණුත් එක්කලා ඒගොල්ලෝ ඒව තුල යෙදිලා යෙදිලා දීර්ඝ කාලයක් ඒව ඇසුරු කරලා ප්‍රායෝගිකව ඒව තේරුම් අරගෙන තියෙනවා ඉංජිනේරුවෙකුටවත් ඒ සමහර බාසුන් නැහලත් එක්කලා හැරෙන්න බෑ ඒගොල්ලන්ගේ දැනුම අවබෝධයත් එක්ක. හැබැයි ඉංජිනේරුවරයා අරව පොතපතෙන් ඉගෙනගෙන තියෙනවා. හැබැයි එයාට සමහරට අර බාසුන් හැට තරම් ප්‍රායෝගික වැටහීම නැහැ. ඒ නිසා ඉංජිනේරුවරයා දේවල් සැලසුම් කළාට සමහර බාසුන් නැහලා ඉන්නවා ඉංජිනේරුවරයාටත් උපදෙස් දෙන්න පුළුවන් මේක ඕක කරන්න බෑ මෙහෙමයි කරන්න පුළුවන් කියලා. ඒ සමහර කෙනෙකුට හරියට සති සම්පජඤ්ඤය දියුණු කරගෙන පුහුණු කළොත් මේ අභිධර්මයේ කියන කාරණා සිහිනුවණින් දකිමින් ප්‍රායෝගික වැටහීමක් ගන්න පුළුවන්. ඒ සිහි ප්‍රඥාව ගොඩාක් දියුණු කරනවා. හැබැයි ඒ ඒ මට්ටමට යන්න අපට ඕන නම් උදව් කරගන්න පුළුවන් අර මූලික වශයෙන් අභිධර්ම ඉගෙනගෙන ඒ සුතමේ ඥාන, චින්තාමේ ඥානයක් හැටියට පුහුණු කරලා ඊට පස්සේ භාවනාමේ ඥානෙන් අරව පාදක කොටගෙන දකින්න පුළුවන්. ඒක ක්‍රමයක්. එතකොට ඒ ක්‍රමය තමයි දැනට අපට පාවිච්චි කරන්න වඩා යෝග්‍ය ක්‍රමය. මොකද අපි දැන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ හිටපු අයට ඒ ක්‍රමය ඕනේ ඒගොල්ලෝ අර දක්ෂ බාසුන් නැහැලා වගේ සසරේ දීර්ඝ කාලයක් මේවා පුහුණු කරලා පුහුණු කරලා යේ ධම්මා හේතුප්පභවා තේසං හේතුන් තථාගතෝ ආහ කියනකොටම සති සම්පජාඤ්ඤයෙන් අර ඔක්කොම වැටහිලා ඉවරයි. එතකොට ආයේ මේ චිත්තචෛසික රූප නිබ්බාන ගැන වෙන වෙනම ඉගෙන ගන්න දෙයක් නැහැ. ඒවා ඒ තරම්ම ප්‍රායෝගිකව යෙදලා තිනවා සසර කල්ප ගාණක් මුළුල්ලේ. ඉතින් ඒ පිරිස එහෙම අවබෝධ කරගෙන නික්මුණා. දැන් අනිත් පිරිසට අනිත් පිරිස තාම වැඩමින් පවතින පිරිස. ඒ වැඩමින් පවතින පිරිසට තමයි අර ක්‍රමානුකූල අධ්‍යයන ක්‍රමය අවශ්‍ය වෙන්නේ සුතමේ ඥාන, චින්තාමේ ඥාන, භාවනාමේ ඥාන වශයෙන්. එතකොට දැන් අපිට අධ්‍යාපන ක්ෂේත්‍රය ගත්තා වුණත් ඔය කාණ්ඩ දෙක අපිට පැහැදිලිව පේනවනේ කෙනෙකුට ක්‍රමානුකූලව ඉගෙනගෙන යන්න ඕන. සමහර කෙනෙකුට එහෙම නැහැ. ගෙලින්ම නිකන් අහසින් පාත් වුණා වගේ ඒගොල්ලන්ට සාංශාරික පුරුද්දත් එකලා. දැන් අර පහුගිය දවස්වල මම දැක්කා අන්තර්ජාලයේ තියෙනවා මම හිතන්නේ ඉන්දියාවේ එක දරුවෙක් අවුරුදු මං හිතන්නේ 13ක් 14ක් විතර ඇති දැන් මහාචාර්ය කරේ. එතකොට භාෂා හැකියාවද ගණිත හැකියාවද දැනුමද එතකොට ඒ කොහෙන්ද එන්නේ කියලා හිතාගන්න බෑ ඒ තරමට පරිණතයි. එතකොට ඒ ඒ අර දැන් සාමාන්‍ය දරුවෙක් වගේ ක්‍රමානුකූලව ගිය ගමනක් නෙමෙයි. යම්කිසි ක්‍රමානුකූල ගමනක් තියෙනවා. හැබැයි අර සාංශාරික පුරුද්දත් එක්කලා අප කොටසක් තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ කාලේ ඒවා මේ සුත්තමය වශයෙන් මේ ටික ඉගෙනගෙන මේක කරන්න ඕන එහෙම අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. අර විදිහේ පරිණත වුණු පිරිසක් හිටපු නිසා. ඉතින් දැන් මේ ඉදිරියට යන පිරිස ඒ මට්ටමට වැඩුණු අය නෙවෙයි නම් ඒගොල්ලන්ට අර ක්‍රමානුකූල අධ්‍යයන ක්‍රමේ වැදගත් වෙනවා. එතනදී අපිට මේ කරුණු හොඳින් තේරුම් අරගෙන පුහුණු කරන්න අභිධර්මයේ ඉගෙන ගැනීම ඉතාම වැදගත් සාධකයක් වෙනවා. එහෙමයි සාවන්නස ඒ වගේම දැන් පය මේ පවට පව ගැන කියන්නේ අකුසල කුසල් කර්ම ගැන හොඳ අවබෝධයක් ඒවා ඒවා පවත්වා ගැනීමේ තියෙන ඒ කියන්නේ හේතුඵලය ඒවා තේරෙනවානේ ඒ කියන්නේ දැන් අකුසලයක් වුණත් දැන් මම කිය දැන් ඔබ වහන්සේ කියපු පොයින්ට් ඒක මම ඒක හොඳයි ඒක මත් නෙවෙයි මම කියන්නේ ධර්ම අවබෝධයට පමණක් නෙමෙයි ඒ කියන්නේ තමන්ගේ හිත පිරිසුදුව තියාගන්න ධර්ම ගමන් කරන්න මේ අභිධර්මයේ ඉගෙන ගන්න එක හරි ප්‍රයෝජනයි මොකද එතකොට අර දැන් අර වහන්සේ අර හිත තමන්ගේ හිත පිරිසුදුව තියෙන්නේ ඒ විදිහට ප්‍රායෝගික පුහුණු කරන්න පුළුවන් නම් විතර. නැත්තම් ඉතින් අර තුච්ච පොටිලා හාමුදුරන්ට වෙච්ච වැඩේ තමයි වෙන්නේ. මට මේ දැනුම අවශ්‍යතයි. මට අභිධර්ම දැනුමක් තියෙනවා කියලා ඒකෙන් යම්කිසි අභිමානයක් ඇති කරගෙන තියෙන ටිකක් නැති කරගන්නත් පුළුවන්. ඒක මේ දැනුමේ තියෙන ප්‍රශ්නේ ඒකයි. ඒක මංගල කාරණයක් වෙන්නත් පුළුවන්. ඒක මේ ආසවට්ටහනීය ධර්මයක් වෙන්නත් පුළුවන්. බහුශ්‍රත භාවය මංගල කරුණක් හැටියට දක්වන බුදුරජාණන් වහන්සේ ඒ බහුශ්‍රත බවම ආසවට්ටානි ආසවට්ටානි ධර්මයක් කියන්නේ කෙලෙස් වැඩෙන අර්බුද මතුවෙන කරුණක් හැටියට. එතකොට එකම එකම බහුශ්‍රත භාවය දෙපැත්තටම යන්න පුළුවන් අපි පාවිච්චි කරන විදිහත් එක්ක. එහෙම එහෙම අර ඔබ වහන්සේ කියපු උදාහරණය වෙනස් මම කියන්න හදන්නේ දැන් එතන අභිධර්මයේ කියන ඔබ වහන්සේට හොඳ අවබෝධයක් ඒ කියන්නේ ප්‍රැක්ටිස් එකේ තියෙන එකක් හරි වෙන්න පුළුවන්. එතකොට ඒක නිසාර කෙලෙස් ඒ කියන්නේ තරහ එනකොට ඒක තියාගත්තේ නැහැ ඒක මේ කියන්නේ ඒකට කතා කිරීම නැවැත්තුවනේ ඔබ වහන්සේ. ඒ එහෙම නැතුව අර ඒ ගැන දැන් මට ඒ පොයින්ට් එක තේරෙ ඒ කියන්නේ මම ඒ වගේ කරන ඒ වගේ අභිධර්මයෙන් මට ඒ වගේ වෙලාවක තේරෙනවා දැන් මේ මෙහෙමයි කියලා. ඒ ඒ පොයින්ට් එක මම කියන්න ගිය ස්වාමීන් වහන්සේ. ඔය ඒක හරි. නමුත් අභිධර්ම දැනුම කොච්චර තිබුණත් ඒ මොහොතේ සිහිනුවන නැත්තම් ඒකක්වත් වැටහෙන්නේ නැහැ. ඔව් ඒක තමයි. ඒ දෙකම තියෙන්න ඕන. සිහිනුවනක් තියෙන්න ඕන. ඒක ඒ වෙලාවට අනිත් පැය අවස්ථාවක්. අන්තාව කීපයක්. හොඳයි සාන්තරවසන්නයි. හරි. තරවසන්නයි.